පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කය හදන වැඩපිළිවෙලක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම පින්නතුනේ සිත හදන වැඩපිළිවෙලක්. එහෙමනම් මේ සිත দমনය කරගන්නට ඒ වගේම අපේ චිත්තසංතතියේ තියෙන අනේක විද ක්ලේශ ධර්මයන් සෝදා හරින්නට අපි භාවනා කළ යුතුයි. භාවනා කරනවා කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම සිහිය දියුණු කරන එක. මේ සිහිය කියන කුසලයිසිකේ නැතුව අපිට කිසිම කුසලයක් හරියට කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපි ව්‍යංජනයක් හදලා හොද්දක් හදලා දාන්න තියෙන තුන පහ වර්ග ඔක්කොම දානවා. උඹල කනාදී හැම දෙයක්ම පොල් කිරි හැම දෙයක්ම දැම්මත් ඒකේ නියම රසයෙන් ලුණු පොඩ්ඩක් දාන්න ඕනේ. ලුණු ටිකක් දැම්මේ නැත්නම් ඒකේ මොන දේවල් දැම්මත් ඒ ප්‍රමිතිය නැත්නම් ඒ රහ එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සිතක සිහිය කියන চৈতසිකේ නැත්තම් මේ සති চৈতසිකේ නැත්තම් පින්නතුනි ඒ කුසල් සිත සාර්ථක කුසල් සිතක් බවට පත් වෙන්නේ නැහැ. දැන් බලන්න සතර සතිපට්ඨානය ගැන කල්පනා කරනකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ අනුපස්සනා වලදී දැන් බලන්න මොකද්ද මේ සතර සතිපට්ඨාන වඩනවා කියන්නේ? කය පිළිබඳව සිහියෙන් ඉන්නව මොකටද අවබෝධ කරගන්න? විඳීම් පිළිබඳව පින්නතුන සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. ඒ වගේම සිත පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. මේ ධර්මතා තියෙනවා ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. ඒ ඇත්තටම පින්නතුනි අපි මේ සතර කතරින් ඈතර වෙන්නේ ඇයි කියන එකත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් බලන්න මේ දීර්ඝ සංසාරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මහා දීර්ඝ ගමනක් දෙන්නේ. මේ ගමනෙහි ආරම්භක කෙලවරක් අපට හොයාගන්න බෑ. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා එහෙම කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බලන්න අපි මේ ලබලා තියෙන ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්නතුන් අහලා තිනවා අෂ්ට දුෂ්ටක්ෂණේ. දුෂ්ටක්ෂණය කියලා කියන්නේ ඒ අවස්ථාව gedihi ගිය අවස්ථා. ඒ වගේම අටක් තියෙනවා. ෂණ සම්පත්තිය කියලා කියන්නේ සියලුම අවස්ථා ලැබਿੱච්ච මොහොත. දැන් අපි හැම දිනාම ඒ අවස්ථාව ලැබපු අය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා අවීචි මහා නරකේ වැටලා හිටියා. දැන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙච්ච කාලේ මේ කාලේ අපි අවීචියේ හිටියොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. බෑ. පින්නතුනි අවීචිය කියලා කියන්නේ සත්ව වැඩිම ප්‍රමාණයක්. අතරක් නෑර සත්වයෝ ඉන්නවා. ගිනි ජාලාත් එහෙමයි. එහෙමනම් අවීචී වැටිලා හිටියොත් අපිට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟට ඊළඟට තිරිසං අපාය. දැන් අපි සමීපවම තියෙන තිරිසං අපායන නේද? පින්තුනේ තිරිසං අපායේ වැටලා හිටියොත් ඒත් අපට ධර්මය අවබෝධ කරගන්න බෑ. දැන් බලන්න එදා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට ගෙදරින් නික්මීමට උපකාරක සතා කාන්තික අස්සය. එයාටවත් නිවන් අවබෝධ කරගන්න බැරි වුණානේ. පාරිලීක හත්යාට තුන් මාසයක් උපස්ථාන කළාට නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. තිරිසං අපායේ ඉන්න අයට යථාර්ථය දකින්න බෑ. මොකද්ද මේ තිරිසං අපාය කියලා කියන්නේ? තිරිසං අපායේ ස්වභාවය තමයි හරහාට යන්නේ තිරසංගත සතා. දැන් අපි නම් ඔළුව උස්සගෙන කෙලින් යනවා. හරහාට යන නිසා තමයි පිරත් ප්‍රාණගතයි කියලා කියන්නේ. දැන් බල තිරසංගත සත්තු බල්ලෝ පූසෝ අනිත් හැම සතෙක්ම යන්නේ හරහාට නේද? නමුත් අන්න ඒ නිසා තමයි තිරසං අපාය කියලා කියන්නේ. එතකොට බලන්න තිරසං අපායේ කොච්චර සත්වෝ ඉන්නවද? දැන් අපි දැන් මෙතන කීප දෙනෙක් ඉන්නවා මේ බණහන්. මේ අපි ඉන්න වපසරයේම ත්‍රිසංගත සත්තු කොච්චරද? කෝටි ප්‍රකෝටි ගාණක්. දැන් මෙතන පොළව හැරුවොත් කොච්චර සත්තු ඉඳීද? මදුරුවෝ, කූඹි, තනුවෝ, වේයෝ. ඊළඟට අපේ ශරීරයේ කොච්චර සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් සත්තු ඉන්නවා. ඒ හැම එකක්ම පංචස්කන්ධයක් නේ. එතකොට බලන්න ත්‍රිසං අපාය ගත්තොත් දැන් මහ මොහොතේ තැන් තැන් වල මදුරු ආදී සත්තු මැස්සෝ පණුවෝ කූඹි කූඹි රැලක කොච්චර කෝටි ප්‍රකෝටි ගණක් සත්තු ඉන්නවා. එහෙනම් තිරිසන් අපාය ඉපදලා හිටියොත් ධර්මය අවබෝධ කරගන්න බෑ. අන්න දුෂ්ටක්ෂණය. ඊළඟට පින්නතුනේ പ്രേත ලෝකය. പ്രേත ලෝකය කියලා කියන්නේ ඒක සැපක් ඇත්තේම නැහැ. പ്രേතයන්ගේ ස්වභාවය තමයි හැමදාම පිපාසයෙන් ඉඳගෙන හැම වෙලෙම වතුර හොයනවා. ගඟක් ළඟට වගේ ගියොත් ගඟ පේන්නේ ගින්දර ගොඩක් වගේ. ඒ මුළු ජීවිත කාලයම පිපාසයේ සංසිඳව ගන්න බැරුව බඩගින්න සංසිඳව ගන්න බැරුව බඩගින්නට කන්නේ ඔය හොට්ටු සෙම මූත්‍ර අසුචි ඒ වගේ දේවල්වත් ඒගොල්ලන්ට හොයාගන්න නැහැ. ඒතර പ്രേත ලෝකේ ඉන්න කෙනෙකුට දුෂ්ටක්ෂණයක් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟට පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්න බෑ අරූප තලයේ ඉපදිච්ච අයට. අරූප තලයේ විතරක් නෙවෙයි අසන්න සත්‍යකින් දෙකේ. අරූපාවචර ලෝක තියෙනවනේ හතරක්. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන. මේ වගේ ගොඩාක් ආවිෂ තියෙනවා. දැන් බලන්න ආකාසානං ඡායතන බඹතලයේ ආවිෂ තියෙනවා කල්ප 20000ක්. ඊළඟ බඹතලයේ කල්ප 40000ක්. ඊළඟ එකේ 60000ක්. නේව සංඥානා සංඥායතන බඹතලයේ තියෙනවා කල්ප 84000ක්. මේ කල්පය කියලා කියන්නේ පුංචි කාලයක්ද? ඒක පුංචි කාලයක් කියලා හිතන්න එපා. කල්පේ උපමා කරලා තියෙනවා විශාල යොදුනක් දිග යොදුනක් පළල විශාල ගල් පර්වතයක් තියෙනවා. සතපොන් ගානක් දිග ගල් පර්වතයක්. අවුරුදු 100කට වතාවක් මේ ගල් පර්වතයේ උඩින් යනවා දෙව්දුවක්. මේ දෙව්දුවගේ දිව්‍ය සලුව ඇමැද්දිලා කවදා හරි දවසක මේ ගල් පර්වතේ ගෙවෙන්න පුළුවන් කියනවා. හැබැයි කල්පය කියන එක ගෙවෙන්නේ නෑ කියනවා. ඒ තරම් දීර්ඝ කාලයක් පින්නතුනේ කල්පය කියලා කියන්නේ. එතකොට බලන්න කල්ප 84000ක් ඉපදුනා කියන්නේ ආයුෂ කියන්නේ. ඒ වගේ තැනකට ගියොත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒවා දුෂ්ටක්ෂණයක්. දැන් බලන්න එදා සිද්ධාර්ථ තාපසතුමා එතුමා සතර පෙරනිමිති දැකලා ගිහිගේ කලකිරිලා ගිහිගේ නික්මුණා. හැබැයි ගිහි ගිහින් නික්මුණාට මෙන්න මේ වැඩේ තමයි ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිස කරන්න ඕන කියලා අදහසක් තිබුණේ අදහසක් තිබුණ නැති නිසා ඒ කාලේ ප්‍රකට තාපසෙක් හිටිය ආලාර කාලාම කියලා. එයා ළඟට ගියා. එයා දුන්න කෙලින්ම ආකාසානන්තායත බඹතලයට යන්න මාර්ගය පෙන්වුවා. කල්ප 20000ක් එහි ආවිස. ෂණයෙන් මේක පුරුදු කළා. ඒක ඇති වැඩක් නෑ කියලා තේරුම් ගත්තා. ඊළඟට ගියා උද්දක රාම්පුත්ත ළඟට. එයා කියලා දුන්නා නේව සංඥා නා සංඥා බම්තලේ දක්වා යන්න. එහෙ ගියත් වැඩක් නෑ. ඒක ක්ෂණයෙන් පුරුදු කළා. කල්පසු 4000ක් ආවිස. ඉතින් උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා මහා බ්‍රහ්මයා බණ කියන ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම ওই දෙන්න මතක් වුණේ ඒකයි. අනේ බණ කියන විදිහක් නෑ මේගොල්ලෝ අරූපතලයේ ගිහලා ඉපදිලා. මොකද අරූපතලයේ පින්නතුනේ පංචස්කන්ධය තිබුණට ඒක අක්‍රිය කරලා තියෙනවා. හංස කරනාසි මේ බණහඬ විදිහක් නෑ. එහෙනම් අරූපතලයේ ගියා කියලා කියන්නේ ඒකත් දුෂ්කරණයක්. ඊළඟට පින්නතුනේ පිටසක්වල පස්වෙනි එක. දැන් මේ සක්වලවල් ගත්තාම දැන් මේ ඉරහඳ තියෙන සක්වලවල් අනන්ත අපරිමාණ මේ ලෝක ධාතුවේ තියෙන තවත් ඉරවල් තියෙනවා සඳ තියෙනවා හැබැයි ඒ එක සක්වලකවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ නැහැ ඒකනේ මේකට මංගල සක්වල කියලා කියන්නේ මේකේ පමණයි ඉන්දියාවේ ওই මධ්‍ය දේශයේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ එතකොට බලන්න පිටසක්වල ඉපදිලා හිටියනම් ධර්මයක් නැහැ. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවද? නැහැ. දැන් අද වුණත් බලන්න ඔය ඇමරිකන් වගේ වනාන්තරවල ඔය ආදිවාසී පුජ්‍යලයෝ ඉන්නවා. දැන් අපිට ඔය නොයෙක් තැන්වල වාද්‍ය වලින් දැක් ගන්න ලැබෙනවා. ඒ අය නිකන් මිනිස්සු තමයි. වෙන මේ මිනිස්සු වුණාට තනිකර සත්තු වගේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ දන්න දෙයක් නෑ දිදී මැඩියෝ වගේ. බාහිර කවුරු හරි මිනිස්සු කණ්ඩායමක් දැක්කොත් ඒගොල්ලෝ මරාගෙන කන්න තමයි බලන්නේ. ධර්මය කියලා දෙයක් දන්නේ අන්න ඒ වගේ අයට පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව හරි අඩුයි. ඒක දුෂ්ටක්ෂණයක්. ඊළඟට පින්නතුනි අංග විකල භාවය. දැන් බලන්න අංග විකල වෙලා ඉපදුනොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? දැන් හැපෙන්නේ කන හැන්නේ මන්ද බුද්ධිකයි සම්පූර්ණම උමුතු වෙලා එහෙම ඉපදෙනවනේ. එහෙම ඉපදිච්ච අයට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒක එහෙනම් ඒක දුෂ්ටක්ෂණයක්. ඊළඟට පින්නතුනේ නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට ධර්මය අල්ලන්න පුළුවන්ද? බෑ. දැන් බලන්න මේ බෞද්ධයෝ අතර නියත මිත්‍යා දෘෂ්ටිකෝ නැද්ද? බෞද්ධයෝ අතර නැද්ද මිත්‍යා දෘෂ්ටිකෝ? ඉන්නවා. දැන් බලන්න සමහර මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවා. බෞද්ධ පන්සලට හරි ආදරේ. හාමුදුරන්ටත් හොඳට සලකනවා. පන්සලේ වැඩවලටත් උදව් කරනවා. හැම දෙයක්ම තියෙනවා නමුත් මතවාද තියෙනවා මිත්‍යා දෘෂ්ටික. මම එහෙම උදාහරණයක් කියන්නම්. අපේ ආයතනේ අපේ පන්සලේ ඒ කාලේ ද මහත්තයෙක් හිටියා. මම දැක්ක දවසක් මේ මහත්තයා හාමුදුරු කෙනෙක් ළඩ වෙලා කවනවා. ඒ තරම් සංඝයාට ආදරේ. බෙහෙත් ගෙන්න එකා යනවා වාහනේ අරන් එනවා. ඉතින් දවසක් මෙතුමාත් එක්ක මම ගියා බණකට. බණකට යනකොට අර ට්‍රැෆික් ලයිට් එකක් ළඟ වාහනේ නතර වුණා. අර හිඟන්නේක් ඇවිල්ලා යාචකෙක් ඇවිල්ලා අපිට එක් කරාම මෙතුමා රුපියල් 100ක් දුන්නා. දීලා මට කියන ස්වාමීන් වහන්සේ ඔය තියෙන අපාය කිව්වා. මම පිළිගන්නේ නැහැ කෝ අපායක දෙකක් තියෙනවා කියලා. ඕක තමයි කෝ අපාය. දැන් බලන්න අපිට ආදරේ අපිත් එක සෑහෙන කාලයක් හිටියට මේ මිනිස්සයා සම්මාදිටිකේද මිත්‍යාදිටිකේද? මිත්‍යාදිටිකේ. ඉතින් මං අහුව මහත්තයා ඒක දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකෙත් නැහැ කිව්වා. නෙව සැප සම්පත් තියෙන ලස්සන නෝන්ලා මහත්තුරු ඒ තමයි ආ දකින දිව්‍ය ලෝකේ. එතකොට බලන්න පින්නතුනේ කොච්චර සමීපව හිටියත් කෙනෙකුගේ මතවාද ලේසියෙන් ගලවන්න බෑ. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මහා අඳුර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. පංචානන්තරීය පාප කර්මයට වඩා භයානකම අකුසලයේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. දැන් හිතන්න මෙතන ඉන්න කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙනවා ආය උපදින්නේ නැහැ කියලා. උපදින්නේ නැහැ කියලා දෘෂ්ටියක් ඇති වුණොත් ඕනම පාපයක් කරන්න තියෙන බය නැති වෙලා යන්නේ නැද්ද? දැන් මං ගැන හිතන්න. දැන් මට දෘෂ්ටියක් පහළ වෙනවා. මේ ඉන්න කාලේ විතරයි. ඉතින් එහාට ඉවරයි. එහෙනම් මම මොකටද මහානදම් පුරන්නේ? දැන් මට මහානදම් පුරන්න වැඩක් නැහැ. මැරිලා ගියාට පස්සේ ආයෙ උපදින්නේ නැත්නම් මොකටද මහානදම් පුරන්නේ? එහෙනම් අපි මහානදම් පුරන්නේ අපි දන්නවා ඒකාන්තයෙන් නැවත උපදිනවා කියලා. දැන් තව දෘෂ්ටියක් තියෙනවා මෙතනින් ගියාට පස්සේ කෙලින්ම ස්වර්ගයට යන්න. තියා බය නැහැ. අන්න ඒකයි මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකම. එහෙනම් බුදු කෙනෙක් ලෝ පහළ වෙලා හිටියත් මහා මිත්‍යා දෘෂ්ටියකින් ඉන්න කෙනාට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඊළඟට පින්නතුණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වුණ නැත්නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. කොච්චර මොහුකුරාගිය නෝනක් තිබ්බත් කිසිම කෙනෙකුට බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගන්නවා. ඒක අබුද්ධෝපාද කාලේ උන්වහන්සේලාට කාටවත් මේක අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් බලන්න මේ දුෂ්ටක්ෂණයන්ගෙන් අපි බේරිලා කියන්නේ පුංචි වාසනාවක්. අර ඕනම දෙයක් සුලබෝ ලැබෙනකොට ගාණක් නැහැනේ. දැන් බලන්න පොහොසත් තැනක දරුවෙකුට කෑම ටිකක් කවා ගන්න කොච්චර අමාරුද? දුප්පත් තැන කෑම නැති තැන ළමයට එහෙම අමාරුවක් තියෙනවා. එයා ඇහිඳ හිඳ කනවා. එතකොට ඒ වගේ තමයි මේ ධර්මයටත් අපිට දැන් මේ දුර්ලභ දේවල් ඒවා වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් ෂණ සම්පත්තියක් අපට ලැබිලා තියෙනවා. නමුත් අපට මේ පිළිබඳව වගේ වගක් නැහැ. අනේ අපි මේ සියලු දුෂ්ටක්ෂණයන්ගෙන් බේරිලානේ කියලා අපිට හිතෙන්නේ නැහැ. ඇයි මේ පොදුවේ හැමෝටම මේක ලැබිලා තියෙනවා වගේ එකක් තමයි දැනෙන්නේ. පින්නතුනේ හොඳට තේරුම් ගන්න සංසන්දනය කරන්න. තිරිසන් අපායයි අපි සංසන්දනය කරොත් කොච්චර චුට්ටක්ද අපිනේ? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ නියපිට තියෙන පස් හා සමානයි කිව්වා මේ සුගතියට යන අය. අනිත් හැමෝම දුගතිගාමි වෙන්නේ. එහෙමනම් මේ දුර්ලභව ලැබපු මේ අවස්ථාව යථාර්ථයක් කරගන්නට අනිවාර්යෙන්ම අපි භාවනා කරන්න ඕන. මොකද භාවනා කිරීම තුළින් තමයි සිහිය දිනු වෙලා නීවරණ යටපත් කරගන්න ලැබෙන්නේ. දැන් පින්නතුනි අපි කොච්චර දන් දුන්නත් ඒවටින් ප්‍රාථමික වශයෙන් හරි වටිනවා. පින්කම් කළත් අන් අයට උදව් කළත් අපේ සිත් තුළ තියෙන රාග ආදී කෙලෙස් නැති වෙන්නේ නැහෙනේ. සාමාන්‍යයෙන් ඒවා හැමම තියෙනවා. එහෙනම් මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල ධර්මයන් යටපත් කරන්න අපි භාවනා කරන්න ඕන. සිහිය දියුණු කරන්න ඕන. දැන් බලන්න අපි නීවරණ ගැන කල්පනා කරලා බැලුවොත් ඥානාදී වශයෙන් උප්පජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තත්ස උපද්දිතුන්න දෙන්ති ඉති නීවරණ නීවරණ නීවරණ කියලා කියන්නේ මොනවද නීවරණ කියලා කියන්නේ වැස්ම. දැන් ආලෝකයක් තියෙන තැන අඳුරක් තියෙනවද? තියෙනවද? නෑ. අඳුරක් තියෙනවා නම් එතන ආලෝකයක් තියෙනවද? නෑ. අන්ධකාර ආලෝක දෙක වුණොන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි පින්නතුනි ධර්මය තියෙන තැන, නීවරණ තියෙන තැන ධානාදිය නැහැ. කුසල් සිත් නැහැ. කුසල් සිත් තියෙන තැන නීවරණත් නැහැ. එහෙනම් මේ ධර්මයේ නියමාලෝකයේ ගන්න නම් නීවරණ යටපත් කරන්න ඕනේ. නීවරණ යටපත් කිරීම සඳහා ඔය දම්පින්කම් කිරීම ආමිස පූජා කිරීමෙන් පමණක් ඒක සාර්ථක කරගන්න බෑ. එහෙමනම් මේ නීවරණ යටපත් කරන්න. දැන් අපි පින්කම් කර කර මේ සංසාරයේ දිගින් දිගට යන්න නෙවෙයි අපේ බලාපොරොත්තුව. මේ ගමන කොහොම හරි නවත්තන්න තමයි අපේ අපේක්ෂාව. ඇයි එහෙම අපි නවත්තන්න හිතන්නේ? මේ ඉපදීම දුකක්. දැන් බලන්න දැන් මේ ජීවිතේ අපි ඉපදිලා පුංචි සැපයක් වෙන නිසා කන කට්ට නේද? පුදුම දුකක් නේ අපි විඳින්නේ. එතකොට දැන් මෙතනින් ඔන්න ඉපදිලා ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මේ ජීවිතේ මහාචාර්යවරයෙක් වුණත් ආයෙ ගිහලා මනුස්ස ලෝකේ ඉපදුනොත් ආයෙත්ින් පින්නතුන් ලදරු පාතේ ඉඳලා ඉන්න බෑ. අර මහාචාර්යකම් ඉවරයි. එතකොට බලන්න පුදුමාකාර දුකක් අපි විඳින්නේ. මේ අත්තන්ට මේක කියනකොට තේරෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝ ඉපදිච්ච දවසේ ඉඳලා පුංචි සැපයක් වෙනුවෙන් ඉස්කෝලේ ගියා. ඉගෙන ගත්ත කසාද බැඳ ළමයි හැදුවා, ගෙවල් හැදුවා. ඉතින් මේක මැරෙනකම් මේ දුක තියෙනව නේද? පුදුමාකාර දුකක් නිදින්න දැන් බලන්න. මට ওই පේන ওই බස් වල මිනිස්සු උදේ පාන්දර යනකොට මට පුදුමත් හිතෙනවා. බස් වල පින්නතුනේ පොල් පැටවුවා වගේ තෙරපි තෙරපි වැඩට යනවා. හවස් වෙනකොට ආයෙත් එහෙම ගෙදර එනවා. මොනවා හරි කනවා, පහවදා උදේ 4ට නැගිටිනවා. ආයෙ මොනවා හරි හදාගන්නවා, ආයෙ වැට යනවා. ඕක දවසක්ද දෙකක්ද තුනක්ද? අවුරුදු 30ක් 40ක් එකම චක්‍රයේ කැරකෙනකොට කොච්චර දුකද? දැන් මේ manuss ලෝකේ ඉපදිලා ඉන්න හින්දා මෙහෙම. ත්‍රිසංගත අපායේ එහි ඉපදුනාම හැමදාම බයෙන් ඉන්නේ ත්‍රිසංගත සත්තු. හැම වෙලෙම බයෙන් ඉන්නේ. ඊළඟට අපාවල අවීචිය කොහොම දුකක් ඇද්ද? දිව්‍ය ලෝකේ ඉපදුනත් පින්නතුනේ මේක දුකක්ම තමයි. ඉපදීම කියලා කියන්නේ ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ පහළවීමනේ ඉපදීම කියලා කියන්නේ. එහෙනම් ඇස තියෙනවා නම් කන තියෙනවා නම් නාසය තියෙනවා නම් දිව තියෙනවා නම් කය තියෙනවා නම් සිත තියෙනවා නම් පින්නතුනේ ඒකේ කාන්තෙන් දුකක්. මේක අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ දුක නැති කරන්ද අපි මේ දුක අවබෝධ කරගන්න ඕන. එහෙමනම් මේ දුක අවබෝධ කරගන්න කරන ගමන් මේ දුකට හේතුව වූ තෘෂ්ණාව නැතිකරන්න අපි මේ නීවරණ ධර්ම යටපත් කරන්න ඕන. ඒකට නිකම්ම දානයක් දීලා විතරක් හරියන්නේ නැහැ. පන්සිල් අරගෙන විතරක් ඒකට හරියන්නේ නැහැ. මම ඒවා කරන්න එපා කියන හැම නෙවෙයි. ඒවා තුළිමුත් අපිට යම් යම් පිළිස්සරණක් ලැබෙනවා. නමුත් මේ සසර කතරින් ඈතර වෙන්න නම් අනිවාර්යෙන්ම අපි හිත එක්තෙන් කරන්න ඕනේ ඒකාග්‍රතාවයකට ගේන්න ඕනේ නීවරණ ධර්ම යටපත් කරන්න ඕන. නීවරණ ධර්ම යටපත් කරොත් තමයි අපිට චනසිල්ල හදා ගන්න පුළුවන්. ඒක එහෙමනම් භාවනා කිරීම තුළින් තමයි පින්නතුනි ඒ නීවරණ යටපත් වෙන්නේ. දැන් බලන්න අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි කාමය. කියන ලෝභය කියලා අපි කියන්නේ. දැන් කාම ඡන්දය කියලා කියන්නේ ඒකටම තමයි. දැන් බලන්න මේ කාමයේ නිසානේ මේ ආසාව නිසානේ අපි නැවත නැවත උපදින්නේ. ඉතින් ඒක දානයක් දීමෙන් පමණක් ඒ ආසාව නැති කරන්න පුළුවන්. ප්‍රාථමික වශයෙන් ලෝභකම ඩිංගක් අඩු කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ සසර පුරා මේ හිර වෙලා තියෙන මේ බැඳීම් ගලවන්න නම් අපි භාවනා කරන්න ඕන. භාවනා කරනකොට තමයි ඒ කෙලෙස් මුලින්ම ගැලවිලා යන්නේ. දැන් බලන්න මේ මේ රාගය. නැත්තම් මේ කැමැත්ත, මේ ඇල්ම. මේ ඇල්ම ඇති වෙන්න හේතුව මොකද්ද? ඇල්ම ඇති වෙන්න හේතුව තමයි පින්නතුනි සුබ අරමුණ. සුබ අරමුණ කියලා කියන්නේ අපි කැමති රූප, කැමති ශබ්ද, කැමති ආග්‍රහණ, කැමති රස, කැමති පහස, කැමති අරමුණු මේවා තමයි සුබ අරමුණු. මේ සුබ අරමුණේදී අයෝනිසෝ මනසිකාරයෙන් දැකීම තුළ ඒකාන්ත රාගය ඇති වෙනවා. එහෙමනම් මේ රාගය ඇති වෙන්නේ සුබ අරමුණේනේ. නොමගින් මෙනෙහි කිරීම තුළ තමයි මේ අල්ම මේ රාගය ඇති වෙන්නේ. එහෙනම් මේක නැති කරන්න ඕන කොහොමද? දානයක් දුන්නට හරියනවද? සිල් රැක්කට හරියනවද? ඒවා ඕන ඒවා නැතුව අපිට දෙන්න දෙන්න බෑ. එහෙමනම් මේ රාගය ගලවන්න ඔන්න කරන භාවනාව අසුබ භාවනාව අපි කරන්න ඕන. අසුබ භාවනාව කරනකොට අන්න රාගය නැති වෙලා යනවා. දැන් මේ කාමයේ කියන එක පින්නතුනේ හරියට උපමාවකින් කිව්වොත් අර ඉස්සර කාලේ මිනිස්සු වඳුරු වගේ සත්තු අල්ලගන්න ඕන වුණාම වැද්ද වගේ අය වඳුරු අල්ලගන්න ඕන වුණාම වඳුරා ගැවසෙන තැනට වඳුරු නිතරම ලගින තැන් තියෙනවනේ ඒ තැන් වලට දානවා ලහතු වර්ගයක් එනිකම් ඇලෙන බෝලයක් කොහොල් ලැබු ගුලියක් වගේ සාමාන්‍ය වඳුරගේ ස්වභාවය ඕන එකක් අල්ලනව නෙවෙයි අපි කියන්නේ වඳුරට කණ්ණාඩිය වුණා වගේ නේද? ඒ වගේ වඳුරෙකුගේ ස්වභාවය තමයි ඕන දෙයක් අල්ලා බලනවා. ඉතින් වඳුරා එන තැනට ඒ ඉන්න අත්තට අර මැලියම් ගුලිය රඳවලා තියෙනවා. වඳුරා මෙතෙන්ට ඇවිල්ලා බලන මේ මොකක්ද 아무තු එකක්. ඉතින් ඒක අතකින් ගහනවා. ගහම අත ඇලෙනවා. ඊළඟට වම් අතින් ගහනවා ඊළඟට දකුණු අතින් ගහනවා. ඒ කියන්නේ ඉස්සරහ කකුලෙන්. ඒකත් ඇලෙනවා. ඊළඟට වම් කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දකුණු කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දැන් අත්පය හතර අර ගහතේ වැඩිලා තියෙනවා. දැන් මෙයාට හෙල්ලෙන්නවත් බෑ. මෙයා මොකද කරන්නේ මූණෙ මුද්දා. මූණත් ඇලෙනවා. ඉතින් දැන් මේකට හොඳටම මේක අදින්න අදින්න තවත් මේක ඇලෙනවා. මොන වැද්දා මොකද කරන්නේ? වැද්දා දකින්න ඇවිල්ලා මේ ඇවිල්ලා ඉන්නවා ටක් ගාලා ඇවිල්ලා අල්ල ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ පෘථග්ජන කෙනාගේ පින්නතුනේ චිත්තසංතානය. හැම වෙලේම මේ අසකරණාසේ දිව ශරීරය කියන මෙන්න මේ වාගේ නිතරම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වාගේ ඇලී ගලී පවතින. ඒක තමයි පුහුදුන් සත්‍යයේ ස්වභාවය. එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරය නුවණ තියෙනවා නම් මේක ක්‍රමානුකූලව ගලවන්න පුළුවන්. මේ කාමයට තියෙන ඇල්ම. මේකනේ දැන් සමහරු මුළු ජීවිතේම ඔටුන්න කරගෙන ඉන්නේ මේක මේ කාමය. හැබැයි පින්නතුනේ මේක ඔටුන්න කරගන්න ඕන දෙයක් නෙවෙයි. එහෙමනම් මේක නැති කරන්න එක එල්ලේම තියෙන භාවනාව තමයි අසුබ භාවනාව. නම අසුබ වුණාට ප්‍රතිඵල ඊටාම සුබයි. එතකොට දැන් බලන්න මේ අසුබ භාවනාව තුළින් මේ කාමය ගලවන්න පුළුවන්. ඒක අපේ පින්නතුලන්ට අපි ඕන තරම් කියලා තියෙනවා. මේ අසුබ භාවනාව කරන ක්‍රම දෙතිස් ගුණපය අහලා තියෙනවා. කිස්ලොම්නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන මේ දෙතිස් ගුණපය. මේක හොඳට පින්නතුනේ මෙනෙහි කරනවා. එතකොට දැන් බලන්න මේ කෙස් ටික ගත්තාම මේක ආකාර කීපයකින් බලනවා. වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තතං. මේ විදිහට බලනකොට පින්නතුනි මෙන්න මේ ඇල්ම අපට දුරු කරන්න පුළුවන්. දැන් කෙස් ගත්තාම කෙස් අපි බලනවා අපි කොච්චර කිව්වත් ඔක පිළිකුල් පිළිකුල් කියලා තමන්ගේ කොණ්ඩේ තමන්ට ප්‍රියයිනේ. නේද? එහෙමනම් ඕකේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. වර්ණ වශයෙන් බලන කොන්දේ. කියන්නේ කාල වර්ණය. කාල වර්ණය කියලා කියන්නේ අනත් අනිත් වර්ණත් එක්ක ගත්තම පහත් වර්ණයක්නේ. කන්හන් ධම්මං විප්පහාය සුක්ඛම් භාවේත පඬිතෝ. කළු ධර්ම අයින් කරන්ද සුදු ධර්ම එකතු කරන්. බුදුරජාණන් දේශනා කරන්නේ. කළු ධර්ම කියලා කියන්නේ මොනවද? අකුසල ධර්ම. සුක්ඛං කියලා කියන්නේ සුදු ධර්ම කුසල ධර්ම එකතු කරා. එතනින්ම තේරෙන මේ කාල වර්ණය කියන එක ටිකක් පහත් වර්ණයක්. ඒක තමයි නෑ කියමුකෝ ඒකත් වර්ණයක්නේ. හැබැයි මේ කාල වර්ණයෙන් පවතිනවද? නෑ ටික දවසක් යනකොට ඒක සුදු වෙනවා. සමහරුන්ගේ බලන්න කොණ්ඩේ එක එක පාට. මඩ පාටයි මලකඩ පාටයි කියන්න බැරි අමුතු පාටවල් තියෙන කොණ්ඩේ. එතකොට බලන්න මේක වර්ණ වශයෙන් පිළිකුල් නැද්ද? පිළිකුල්. ඊළඟට වර්ණ సంతාන. සතහන් වශයෙන් පිළිකුල්. දැන් බලන්න ඔය අත්තන්ගේ කොණ්ඩේ තොඩුවේ තියෙනකන් කාටත් ප්‍රියයි කිව්වනේ. දැන් ඔය අත්තන්ගේ කිස් ගහක් දෙකක් උජන වෑංජනයක තිබුණොත් gedara ayata පිළිකුලක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. සාමාන්‍යයෙන් කෙස් ගහක කෙස් ගහක් තිබුණොත් කිරිහොද්දේ මහත්ය කර්මංච නැට්ටක් වගේ එක නිකන් ලෙව කනවද? එහෙම ලෙව කන්නේ නැහැ නේද? සමහරු බයිනවා මේ අපිරිසුදු හදලා තියෙන්නේ කියලා. දැන් අපි දැන් ගිහිල්ලා කොහරි ගෙදරක වාඩි වෙන්න පුටුවක් දුන්නොත් ඒකේ කෙස් ගහක් දෙකක් තිබුණොත් පිළිකුලක් නැද්ද? පිළිකුල්. අන්න බලන්න සතහන් වශයෙන් මේක පිළිකුල්. ඉතින් මේක භාවනා කරන්නේ නැතුව කොහොමද මේක අපි අයින් කරගන්නේ? වන්න సంతාන ගන්ධේහි අන්න ගන්ධ වශයෙන් බලනවා. කෙස් සුවඳයිද? කෙස් පින්නතුනි ගඳයි. ඒකනේ හොදන්නේ. නොඑක් ෂැම්පු වර්ග දාලා අපි මේක හොදනවා. හේදුවේ නැත්තම් මේක පුදුම ගඳක්. දැන් බලන්න මේ කෙස් ගහක් පිච්චුනොත් එහෙම පින්නතුන රබ් දෙකීම් නැති කෙස් ගහක් පිච්චුනොත් හරිම ගඳයි. එහෙනම් මේක ගන්ධ වශයෙන්ුත් පිළිකුල්. ඊළඟට සතහන් පිහිට තැන් වශයෙන්ුත් මේක පිළිකුල්. දැන් පිහිටලා තියෙන්නේ මේ ඔලු කට්ට උඩ. මේ පිරිසිදුම කණක් නෙවෙයිනේ. මේක තමානක් දැම්මා වගේ ඔය ලේ සම නොයෙක් අපවිත්‍ර දෑ උඩ තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට බලනකොට ওই දෙතිස් කුණපයම අපි ওই විදිහට මෙනෙහි කරොත් අපිට මේ රාගය නැති කරන්න පුළුවන්. ඉතින් මෙනෙහි කරනවා කියන්නේ සිහිය දියුණු කරනවා කියන්නේ භාවනාව. භාවනා කරන්නේ ඇයි කියලානේ මේ පිණුතු ලැබුවේ. ඔන්න භාවනා කිරීමේ ප්‍රතිඵල. ඊළඟට පින්නතුනේ දැන් බලන්න ඊළඟට අපි මේ ද්වේෂය අපේ සිතේ රාගය පමණක් නෙවෙයි අපිට ද්වේෂයක් ඇති වෙනවා. ව්‍යාපාදේ. ව්‍යාපද්‍යති විනස්සති තියේතේන චිත්තං කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව කියලා කියන්නේ ඒ තමන්ගේ සිත අපවිත්‍ර වුණාම ව්‍යාපද්‍යති විනස්සති තියේතේන චිත්තං යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වුණාම අන්න ඒකට කියන ව්‍යාපාදේ තරහා දැන් මේ අත්ංග සිත් වලට තරහ එන්නේ නැද්ද? තරහ එනවා. තරහ ආපුවාම පින්නතුනේ සිත විකෘති වෙනවා. අන්න ඒකත් ඇලීම හරහා තමයි වෙන්නේ. එහෙමනම් මේ ව්‍යාපාදේ නැති කරන්න අපි භාවනා කරන්නත් පුළුවන්ද? දැන් තරහ එන කෙනා දන් දෙදී හිටියටම හරියන්නේ නැහැ. දන් දෙනකොටත් ඉතින් යාට තියෙන තරහ. සමහර බලන්න පොයේ දවසට සිල් සමාදන් වෙනවා පුදුම තරහකින් ඉන්නේ. තමන්ගේ තන කවුරු හරි වාඩි වුණොත් තමන් අකමැති දෙයක් කියවුණොත් ඒකින් තරහම කියන්නේ හිතේ පුරුදු කරලා තියෙන එකනේ එහෙමනම් ඒ තරහ නැතිකරන්න ඔන්න අපි භාවනා කරනවා තරහාට තියෙන ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය ඒතර මෛත්‍රී භාවනාව කරන්න ඕන ඉවසීම අපි පුරුදු කරන්න ඕන එතකොට දැන් බලන්න ඉවසීම පුරුදු කිරීම තුළින් තමයි අපිට සැනසෙල්ල හදාගන්න පුළුවන්. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම ඒ කාන්තයෙන්ම මෛත්‍රී භාවනාව වඩන්න ඕන. ව්‍යාපාදේ ගලවන්න. දැන් මේ ව්‍යාපාදේ කියලා කියන්නේ මහා බරපතල අකුසලයක්. තරහ ආවට පස්සේ පින්නතුනි තමන්ගේ අම්මා තාත්තව නම් මරන්න පුළුවන්. ආනන්තරේ පාප කර්ම කරන්න පුළුවන්. රහතන් වහන්සේ මරලා තියෙන්නේ තරහ ආපුවාම බුදුරජාණන් වහන්සේගේ ලේසලෙවි තරහ නිසා. සංඝ ભેදය කළේ තරහ නිසා. එහෙනම් මේ තරහව කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. මේ තරහව පාලනය කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? මෛත්‍රිය. එහෙනම් අපි හැම කෙනෙක්ම මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. මේ මෛත්‍රිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රාථමික පුංචි කාලේ පුංචි ළමයි කරන භාවනාවක් නෙවෙයි. මේක ඉතාම වැදගත් භාවනාවක්. ඒ නිසා අපේ පින්නතුරුලා සුගතිගාමි වෙන්න කැමති නම් කොටින්ම අපාය යන්න තියෙන්න කැමති නම් මෛත්‍රී සිතමයි පුරුදු කරන්න ඕන. මෙත් සිත හොඳට පුරුදු කරනකොට පින්නතුනේ අපාය වැටෙන්නේ එහෙමනම් ද්වේෂය පාලනය කරන්න හොඳට මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන ව්‍යාපාදී. ඊළඟට පින්නතුනේ මොනවද? නීවරණ. තීන මිද්ද. අලස කම්මැලිකම් නැති කරන්නත් ඉතින් අපි පින්නතුනේ ආලෝක සංඥාව පුරුදු කරන්න භාවනා කරන්න ඕන. එලිමහනට ගිහිල්ලා ටිකක් හොඳට සක්මන් කරන මේ හැම දෙයකම උද්‍යෝගිමත් භාවය නිසා මේ අලස කම්මැලිකම් නැති වෙලා යනවා. මේවා නීවරණ. මේවා තියාගෙන අපට සැනසෙන්න පුළුවන්ද? කවදාකවත් සැනසෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි මේ තීන මිද්ද නැති කරන්න වීරිය හොඳට පුරුදු කරන්න ඕනේ. වීරිය කියලා කියන්නේ චෛසිකයක්. ඒතර මේ වීරිය දිනු කරන්න නම් අපි හොඳ මානසිකත්වයකින් සිහියකින් ඉන්න ඕන. ඒ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන මේ තුන එකට යන්නේ. ඒත් මොකද්ද මේ වීරිය වීරිය කියලා කියන්නේ? වීරිය කියලා කියන්නේ ඇත්තටම අපි නැවත කියනවා ඒක චෛත්‍යකයක්. කියන්නේ සිතුවිල්ල. දැන් බලන්න පින්නතුනි සතර සම්මප්පදාන වල තියෙනවා නෝපන් ව්‍යාපාදේ නැතං අපි අකුසලයේ කියලා ගමුකෝ. නෝපන් අකුසල නූපදවාලන වීරිය. උපන් අකුසල ප්‍රහාණය කරන වීරිය. නෝපන් කුසල් උපදවා ගන්න වීරිය උපන් කුසල් තහවුරු කරගන්න වීරිය. ඒතර මේකට ලොකු වීරියක් ඕන කරනවා. දැන් මේ බණ ටික අහන්න උනත් වීරිය නැත්තම් පුළුවන්. දැන් කාය මෙතන තියාගෙන හිත වෙන තැනක තියාගෙන බණ අහන්න බැරිද? පුළුවන්. දැන් කාය මෙතන තියෙන මාත්‍රෙම ඔහේ බණ කියන. මේ අත්තුන්ගේ හිත දැන් වෙන වෙන දේවල් දැන් යනකොට එන උඩ අරගෙන යන්න ඕන, ඩයිට් බිල ගෙවන්න ඕන. අර දේ කරන්න ඕන මේ දේ කරන්න ඕන කියලා හිත හිතා බණ ඇහුවොත් එතන වීරිය තියනවද? නෑ. එහෙනම් මේ වීරිය ඇති කරගන්නත් අපි හිතේ නීවරණ පහ කරලා භාවනා කරලා ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. දැන් බලන්න නූපන් අකුසල් නූපදවාලන වීදී. දැන් තමන්ගේ හිතට රාගයක් ඇවිල්ලා නැහැ. රාගයක් ආවේ නැහැ කියලා ආ මට රාගේ පහළ වෙන්නේ නැහැ කියලා ඉන්න බෑ. ඒ රාගය ඇවිල්ලා නැත්තම් ඒකට එන්නේ නැති වෙන්නම තව තව භාවනා කරන්න ඕන. අතුල භාවනාව තව තව වඩන්න ඕන. ඊළඟට උපන් රාගය රාගයක් ඇති වෙලා නම් ඒක වහාම නැති කරන්න භාවනා කරන්න ඕන. ඊළඟට පින්නතින නෝපන් කුසල්. එතකොට අපේ හිතට දැන් පටම ධානය ඇති වෙලා නැහැ. පතම ධානය ඇති කරගන්න වීර්ය කරන්න ඕනේ. ඊළඟට තියෙන කුසල් සිත රැකගන්න නැවත නැවත අපි භාවනා කරන්න ඕනේ. එහෙනම් බලන්න මේ තීන මිද්ද දෙක, කියන්නේ අලස කම්මැලිකම නැති කරන්න වීර්ය ඇති කරගන්නත් ඒ කාන්තේම පින්නතුණි මේ භාවනාව උපකාර වෙනවා. එතකොට තීන මිද්ද. ඊළඟට උද්දච්ච කුක්කුච්ච හිතේ නොසන්සුන්කම උද්දච්චය කියලා කියන්නේ හිතේ නොසන්සුන්කම කුක්කුච්චය කියන්නේ පසුතැවිල්ල ඒකත් නීවරණයක් දැන් මේ අත්ංග හිතේ හැම වෙලෙම හිත නොසන්සුන් නම් හිතට පසුතැවිල්ලෙන් නම් ඉන්නේ අනේ මට තරුණ කාලේ පින් කරගන්න බැරි වුණා ඊළඟට අනේ මට මගේ අතින් තරුණ කාලේ මේ මේ අකුසල් සිද්ධ වුණා කියලා අපි කම්පා වෙන්නේ එහෙම ඉන්න කෙනෙකුට යථාර්ථය දකින්න බෑ. එහෙනම් මේ නීවරණ යටපත් කරන්න අපි පින්නතුන චිත්තූප සමය දිනු කරන්න ඕන ආනාපාන සති. භාවනා කරන්න ඕන. භාවනා කරනකොට තමයි අපේ ওই සිතේ තියෙන ওই නීවරණ යටපත් වෙන අපිට සැනසෙල්ල උදාපත් වෙන්නේ. එහෙම නැතුවනම් අපිට සැනසෙල්ල ලං කරගන්න පුළුවන් කමක් නෑ. දැන් බලන්න ආනාපාන සතිය තුලින් පින්නතුනේ අර විචිත්ත වෙලා තියෙන මනස එක තැනකට ගේන්න පුළුවන් නේ. එහෙනම් ආනාපාන සතිය මේ හුස්ම රැල්ල කියලා කියන්නේ භාවනාවක්. මේ භාවනාව කිරීමෙන් තමයි අපේ සිත හොඳ ඒකාග්‍රතාවයකට ගේන්න පුළුවන්. නැත්තම් ගේන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් විතර්ක නැතිකරන්න තියෙන හොඳම භාවනාව තමයි ආනාපාන සතිය. මේ භාවනා පිළිබඳව මම කතා කරන්න යන්නේ නෑ. ඊළඟට පින්නතුනේ දැන් බලන්න මේ වරණ රාශියක් කියවුණා. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡාව නැති කරන්න සැකේනේ. සැකේ නැති කරන්නත් පින්නතුනේ හොඳට ධර්මඥාන ඇති කරගන්න ඕන. ඊළඟට හිතේ විප්සිටකම නැති කරලා හොඳ ඒකාග්‍රතාවයකට එන කෙනෙකුට තමයි විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න ලැබෙන්නේ. එහෙනම් දැන් පින්නතරට තේරෙනවා භාවනාවක් කියලා කියන්නේ පුංචි දෙයක්ද? පුංචි දෙයක් නෙවෙයි. අපේ ජීවිතයට මහා ආලෝකයක් ගෙන දෙන දෙයක්. භාවනාව කියලා කියන්නේ. එහෙමනම් පින්වත් හැමෝම මේ උතුම් භාවනාව අපේ ජීවිතයට ගලප ගන්නට මහන්සි ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක නම් තෙවුන්හන්සේ මෙතන වැඩ ඉඳගෙන බණ ධර්ම දේශනා කළා නම් කී දෙනෙක් රහත් වේද? නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානයි. නමුත් උන්වහන්සේ ජීවමාන නැහෙනි. ඒ උන්වහන්සේ නැති නිසා දැන් අපි මේ ධර්මය තමයි අපේ ජීවිතයට ගලප ගන්න ඕන. එහෙමනම් අද කාලේ අනිවාර්යයෙන්ම භාවනා කරන්න ඕන. නීවරණ යටපත් කරන්න ඕන. මේක අපි උත්සාහවන්ත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මාර්ගඵලයක් ළඟා කරගන්න ලැබෙන්නේ. එහෙම නැතුව පින්නතුනි මේක කොච්චර ඇහුවත් නීවරණ වලින් ශීත පිඟිලා නම් තියෙන්නේ අපිට යථාර්ථය දකින්න බෑ. බණ අහන්න ඕන බණ ඇසීම ලොකු කුසලයක්. හැබැයි බණ අහනක මම මේක පුරුදු කරන්න ඕන. මේක ප්‍රායෝගිකව පුරුදු කරේ නැත්නම් අපිට සනසිල්ලක් හදාගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ සිත දියුණු කරන්නට භාවනා කරන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන අතුරුගිරිය ඔරුවල ගල්වරුසාව පාරේ කන්ද උයන අංක 29 ලිපිණෙහි පදිංචි අජන්තා විමලසිංහ ඒ බිරිඳ ඒ මහත්මාව උද්දාම වණිගසේකර පුතුණුවන් දිනෝපි වල්පොඩ ලේලිය ඇතුළු පින්වත් පවුලේ හැම දිනාටම මේ කුසලේ මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති